දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ අවසාන කමඨාන් සුද්ධ කිරීමකට නැත්නම් සාමූහික කමඨාන් සුද්ධ කිරීමකටයි අද වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කාලසටහන හැටියට. ඉතින් ඒකට පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් අපි පටන් අර ගන්නවා. නමුත් මම ආරාධනා කරනවා අතරවාරී කාට හරි සභාවට ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. මේ ටික මේ අරවින්ද සභාගත කරා. අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස බොහෝ පර්යන්කයන්හිදී ආස්වාස ප්‍රස්වාස සියුම් වී රූපය නොදැනී ගිය විට වරක දුක් වේදනා දැනේ. වේදනාව මම නොවේ මගේ නොවේ සලකා සිටින්නට හෝ මෙනෙහි කරන්නට පුළුවන්. එහෙත් සංඥා සංඛාර ගොජ දමමින් භාවනා කාලය එයින්ම අවසන් කෙරයි. ගරු ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී ගත යුතු ක්‍රියාමාර්ගය සඳහා කාරුණික උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. සාදු සාදු සාදු. මේ වගේ වෙනකොට මේ කියන්නේ පරියන්ගේ පොඩ්ඩක් දැන් දික් කරන්න වෙනවා. අපි පැයක පරියන්කයක් නම් මේ කතා කරන්නේ. තමන්න තේරෙනවා නම් දැන් මේ වෙලාවේ මූල කර්මස්ථානේ නැත්නම් රූප කර්මස්ථානේ ගෙවිලා එන්නේ එනදී මෙනෙහි කර ගන්න පුළුවන් තත්යක් නැත්නම් මූණ දෙන්න පුළුවන් තත්යක් තියෙනවා. නමුත් අර පිටිපස්සෙන් එන වාහනේ නැතර කරාට ආපු ජවයේ තියෙනවනේ ඒක කඩාගෙන සංඥා එළියට දානවා සංස්කාර එළියට දානවා ඒක පුළුවන් තරම් බලන්න හිටියොත් තේරෙනවා මරණ මොහොතදී ওই ටික තමයි වෙන්නේ. මරණය වෙනකොට අපි ඉන්ද්‍රයන් සම්පූර්ණයෙන් කපලා යනවා. ඉන්ද්‍රයන්ගෙන් සංඥා නැතුව යනවා. ඊට පස්සේ වේදනාව දැනෙනවා. වේදනාව දැනලි වල අන්තිමට ඒකත් වුණාට පස්සේ මේ සංඥා එන්න පටන් ගන්නවා කිලෝරක් නේද සංස්කාර එන්න පටන් ගන්නවා කිලෝ නේද කොයි එක අල්ලයිද කියන්නේ ඒක නිකන් හදිසියේ සර්වඥාන්සේ කියන්නේ ගාල් කරලා හිටපු හරක් ටිකක් උදේ කොපල්ල දැකලා ගේට්ටු ගාව තෙරපි තෙරපි ඉන්නවා ගේට්ටු අරපු ගමන් නාම්බයිලියට එයිද නෑම්බියක් එලියට එයිද පැටියෙක් එලියට එයිද මොකක් එලියට එයිද දන්නේ ආසන්න කම් මේ වගේ ඒක ඒක පුහුණු කරන්න අවස්ථාවක් හම්බෙලා තියෙන දැන් නිසා හොඳට ඒක ලෑස්ති වෙලා ඒක දැන් බලන් ඉන්නකොට ඒකට තාම නూరుණු පුරුදු ගති තියෙනවා කෝඩු ගති තියෙනවා කෝල ගති තියෙනවා ඉතින් ඒක එන්නේ එහෙම තමයි නමුත් අපි මරණ වේලාව නෙවෙයි මේ ඒ නිසා අපිට කන දෙන්නේ මේකට ටිකක් වැඩි වෙලා දෙන්න ඕනේ ඒ ගොජේ දිහා බලන් ඉන්නකොට මේක මමද මම නම් මේ ගොජේට කැමතිද මේක මගේද මේක එහෙම නම්බුකාර දෙයක්ද? නැත්නම් මෙවැනි දෙයකට ආත්මයයි කියා ගන්න පුළුවන්ද? ඒ නිසා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නමුත් ඒ මොනව කිව්වත් ඒකේ වේගය අපි හිතනවානේ බොහොම Javaයි ඒ කාර්යයට කියනනම් වාහනයක් පාරෙන් පිටපයින් හදන වෙලාවදී අපි බ්‍රේක් ගහනවා ක්ලච් පාගනවා මොනවා කරත් අර ආපු වේගය දැන් හෙලකට්ටම් ඇතුළේ වැටෙන්නේ අපි තීරුම් අර ගන්නවා ඒක ඒ වෙලාවක 100ක ඉන්නවා කියන එක දැනෙන අමාරුයි ඉතින් දැන් ඒක පෙරහුරුවක් දීලා තියෙනවා. ඒ නිසා පරියන්ගේ පොඩ්ඩක් වැඩි කරන්න. වැඩි කරලා ඒක තව චිත්තක්ෂණයක් වෙන දෙකක් වෙන තුනක් වෙන විනාඩියක් වෙන දෙකක් ඉන්න. මේකට මුහුණ දෙනකොට ඔන්න තේරෙන්න පටන් ගන්නවා tire පිටිපස්සේ මොකද වෙන්නේ කියලා. උඩින් අත ගන්න ගියාට කාපට් එක යට කොච්චර දූවිලි තියෙනවද කියලා තේරෙයි. ඉතාලම සියුම්. අතු ගන්න අතු ගන්න ඒවා යටට යනවා. ඒ වැහුම් අරලා බලන්න හම්බෙච්ච අවස්ථාව බුදුසජාණන්ස කියන්නේ තමන්ට තමන් කෙරේ කරන ලොකුම අනුකම්පාව. මේක වසාගෙන පිටින් උපමට්ටම් කරගෙන කුෂ්ඨ රෝගියෙක් ආයිත්තම් කරනවා වගේ කරගෙන හිටියට වැඩක් නැහැ. මේකට එන්න දුන්නොත් මේ ගොජේ කියන වචෙන් තමයි කියන්නේ ප්‍රපංච. ඒවා මේ පැහැෙන මේ ගොජ දාන කිරිහට්ටියක් වගේ බත් හැලියක් වගේ එහෙම නැත්නම් වතුර කරකට වහිනකොට වගේ කිලෝරක් නැහැ. ඉතින් මේකට ලොකු කුකුසක් තියෙනවා. මේකට ලොකු කුතුහලයක් තියෙනවා. මේකට තියෙනවා කුක්කු උද්දච්චයක් තියෙනවා. මේකට කියනවා මේ මේ නවුම් භාවයක් තියෙනවා. කෝඩ ගතියක්, කෝල ගතියක් තියෙනවා, කෝඩු ගතියක් තියෙනවා. ඒක තමයි මේ ප්‍රශ්න ලියන්නේ. කවදා හරි ඒක දැක්කට පස්සේ ඒක ඉතින් ඔය මම මගේ නිකක් නෙමෙයි මේකට ඉතින් කනගාටු වෙලා වැඩක් නැහැ කියලා පශ්චාත්තාප වුණාම මේ ප්‍රශ්න ලියන්න දෙයක් නැහැ. මේක මරණ වේලාවේදී කොහොමදක් වෙනවා. ඒක නිසා ඒකට ලෑස්තිලා යන එකයි. එතන මරණනුසුති කියන්නේ හොඳ මේක ඕක. මරණනුසුති කියන්නේ ජීවිතං අනිතං මරණං ජීවිතං අනිතං මරණං කියලා චොකලට් කකයින් එක නෙවෙයි. චුයින්ගම් කකා මරණන්නේ දැන් ජීවිතං අනිතං කියන එක නෙවෙයි මේක එනකොට අන්න හම්බ වෙනවා. ඔන්න ඔබට තේනවා ඒක රූප අයින් කෙරුවා වේදනත් එක දෙල්ලම යනවා. යට කොහොමද සංඥා සංස්කාර දෙක වැඩ කරන්නේ කියලා දැක්කට පස්සේ තොරණ බලන එක නෙවෙයි දැන් තොරණ පිටිපස්සේ ෆ්ලෑෂර් කොටේ වැඩ කරන හැටි පෙන්වනවා. ඒ ෆ්ලෑෂර් කොටේ තමයි ඔක්කොම බුදු රැස් සීදෙන්නේ, තරු ඇඳෙන්නේ ඔක්කොම යන්නේ. නමුත් ෆ්ලෑෂර් කොටේ චර චරස් චර චරස් ගාලා ඇඹරෙන්නේ නිකන් රත් වෙච්ච කබලකට මැටි මස් ටිකක් දැම්මා වගේ. පැලහෙනවා. ඕක ඉතින් බොහොම ලස්සනට දුක්ඛ සත්‍ය විස්තර කරනවා පෙළෙන ගතිය සහ තවන ගතිය කියනවා. මොන්නම පිනකින් අත උග නතර කරන්න බෑ. ඔක මොනම අදිෂ්ඨානික නැස ගන්නත් බෑ. ඔක බාහිර ගන්න පුළුවන්. අපි හිතාන ඉඩයට යට යන වැඩ පිළිවෙල. ඕක බාහිර ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මුත් ඒකට පුහුණුවක් අවශ්‍යයි. සූදානම් වෙන්න ඕනේ මේ පිට මුණ දෙන ප්‍රශ්න මොනවද මේක මොකක්ද? ඉතින් පිටිපස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? කාපට් එක යට කුණු වල මොකද වෙන්නේ? එන්ජින් එක ගලවලා බැලුවට පස්සේ එන්ජින් එක කොහොමද වෙන්නේ කියලා බලන එක. ඉතින් ඒක වාසනාවන්ත අවස්ථාව සත්පුරුෂයෙකුට. අසත්පුරුෂයෙකුට බයයි. අම්මෝ මේක මොකද්ද මේ? මේ මම මේ සිල් නැති නිසාද මට මේක වෙලා තියෙන්නේ? භාවනා මේක කරපු නැති නිසාද වෙලා තියෙන්නේ? නැත්තම් මගේ මේ මෙනෙහි කිරීම සෞත් වෙන මොන જાති කරත් ඔක නැත කරන්න බෑ. ඕක ඕකමයි ඔකට හුරු කරගන්න. දවල්ට කනවා රැයට කනවා වගේ හුරු කරගත්තට පස්සේ ජීවත් වෙන්නේ මත් ඕකගෙන එතකොට මේ කුමන නැටුම් කෙලි කවට දිනාදා මේක මෙහෙමනම් මේ විත කරන නාඩගම් මොනවද? අපි මේ අනුන් දෙන වගකීම්, අනුන් දෙක කරන ගනුදෙනු, මව ආපාන දේවල් මොනවද කියලා තේරෙනවා. හරියට බැලුම කුලං කියවල. ඒක නිසා දකින්න ලැබීම මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් වීම ස්වභාවක හොඳ දෙයක්. මොකද අපි ඒක මැරෙන්න ඉස්සෙල්ලා මේක උරු කර ගැනීම, වශී කර ගැනීම, සිද්ධි කර ගැනීම තමයි අපි විශ්ින් මෙතෙක් කල සංසාරේ කරලා නැත්තේ මේ වෙලාවේවත් පොඩ්ඩක් පාස් වෙන්න බලමු. මේ පාර විභාගයේදී පාස් වෙන්න බලමු. බය වෙන්න එපා ප්‍රශ්න පත්‍රය දකින්නකොට බඩ දඟලන්න යන්න එපා. බය වෙන්න එපා ප්‍රශ්න පත්‍රයක් එනවා. ඒක මෙතෙක් කල් අපි ඔය ප්‍රශ්න පත්‍රෙ මුහුණුත් නැති නිසා නැවත නැවත රිෆර් වෙනවා නැත්නම් ෆේල් වෙනවා. මේ සැරේ ෆයිට් එකක් දෙමු බලන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් ඊයේ විස්තර කරන ලද මාර බලවේගය වෙන බය මට පේන්නේ බය කියන වචනේ තමයි දීලා තියෙන්නේ. සෑම යෝගාවචරයෙකු විසින්ම අත්දකිනු ලබයිද නැතිනම් එය යෝගාවචරයාගේ පෙර කර්ම විපාක අනුව සිදුවේද කරුණාවෙන් පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි මේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන්නේ සර්වචන්සි කියලා තියෙනවා සියලු කෙලෙස් වලට නම තමයි බය. කෙලෙස් තියෙන ඕන කෙනෙකුට ඒක බයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒකේ හැම පෘථග්ජනයක් තුළම මුළු සත්ත්ව ලෝකෙම පරිසරයට හැඩ ගැසීම ස්වභාවික වර්ණේ සිද්ධලා තියෙන බය හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් කියනවා මට සත්ත්ව ලෝකේ තරම් විසිතුරු දෙයක් මගේ සර්වඥතාඥාට පේන්නේ නැහැ කියලා. අපිට පේන්න මේ මොන ලස්සන වෙලා තියෙනවා. මේ පරිසරයට හැඩ ගැහිමක් කරලා දෙන්නේ හතුරන්ගෙන් වෙන මාරාන්තික බයෙන් ගැලවීමකට කරන උපක්‍රමයක්. එහෙම නැත්නම් ඔය ස්පෙෂල් ටාස්ක් ෆෝස් කීකක් තියද කාකි සූට් එකක් දාන්නේ. කැලේ අන්ධකාරයේ හැදේන ඒකල කැමොෆ්ලෑජ් කරන උඩට කොල කොල ගහගෙන එක දැනක ලයින්කොට මිනිහා පඳුරක්ද මිනිහෙක්ද කියලා පේන්නේ නැහනේ හතුරට. ඒ යුදූපක්‍රම කියවට සුද්ධ බය. සුද්ධ බය එච්චරයි. බුදුරජාණන්සේගේ බයක් නැහැ නාලාගිරිය ආවට පස්සේ අත පෙන්න ඕ බලපන් අපි ළඟ ෆිස්ටල් නැහැ ඔටෝමැටික් රයිෆල් නැහැ මොකක්වත් නැහැ මේෙන් බලපන් අබේ මුද්‍රා අබේ මුද්‍රා තියෙන අත් දෙක දිග අරලා පෙන්නනවා ගත්ත ගමන් පිස්තෝලෙන් ටක් ගහලා තියෙනවා කඩුව ගත්තා කැපුවා අවේ නැති වුණාට පස්සේ බය නැති වුණාට පස්සේ ඉතින් බුදුරජාණන් කියනවා කැලේ ඉන සිංහයාට විතරයි බය නැත්තේ. අනික හැම සතෙක්ම සිංහයාට බයයි. සිංහයාට කණ්ඩෝලය කනවා බොණ්ඩෝල ලැබුණාම බුදිය කරන බුදිය කරන ඌ දන්නවා ඉස්සරහට අපික කනවා. ඒක නඩු නෑ ඌට. රහතන් වහන්සේත් ඒ වගේ සිංහයි. බලු සිංහ නෙවෙයි. සාක්‍ය සිංහ. එසා බය තියෙනකන් මතක තියාගන්න අපි පරිේශන කරනවා අපි දේවල් වලට මෙහෙවනවා ඒ මොකක්වත් නෙවෙයි බය කෙලස් තමයි මේ මූල Java ඒ භාවනා කරගෙන කරගෙන යනකොට ආරක්ෂා වෙන්න වෙන්න ඉන්න තියෙනවා මේ වගේ සත්නකදී මරණවත් කමන්නේ මොන වුණා මොකෝ සටනේ මේ යම යහිකමට දැනුම් ඇති ජීවත් වෙනට වැඩි කියලා ප්‍රධාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ කාය ජීවිත නිර්පේක්ෂව යනකොට මං කියලා මඳුරුවා ගෙදරින් එනවලු වයිෆ්ට කියලා චටස් ගල හදයක් කරනොත් රැට කැම තියන්න එපා. ඒක ඉති ප්‍රශ්නයක් නෑ. ඒ මේ මේ මේ කරවලා ගෙදරින් එනවලු කියනවලු උන් කළ දේ අඬක් නැගී මං කළ උන් කළ දේ මං කළ දේ දුමක් නැගී උන් කළ දේ අඬක් නැගී කියලා වයිෆ්ට කියලා එනවා. ඒක ඉතින් මිනිස්සු අඬාවෝ ගෑවොත් මගේ වැඩේ හරියි. මම මැරුවොත් ගිනි තියනවා ෂුවර් එකට පුච්චනවා දුමක් නැග්ගොත් ඔබ බය වෙන්න එපා වෙන මිනිස්සෙක් හොයාගන්න. මං ගැන බලාපොරොත්තු වෙන්න එපා. දැන් අපි එහෙම නෙවෙයිනේ තියෙන්නේ. අපි මේ ඉදිරියට ෆෝන් කර කර අපි අසල් දවසේ ඉන්නම්. ඔයා එන්න මාව ගෙනියන්න. මේ එන්න ඉස්සෙල්ලා යන්නනේ. ඒකේතොට බයයි. මේක අතහැරිච්ච දවසේ තියෙනවා බුදුහාමුදුර අපිට කොච්චරක් විවේක වෙන්න අවස්ථාවක් ලයිසන් එකක් තර්කණයක් දීලා තියෙනද අපි ඒකට වැඩි අපි මේ ආර්ථික සමීකරණ වලට තනක් දෙනවා. දේශමාන සමීකරණ වලට තනක් දෙනවා. සමාජික සමීකරණ තනක් දෙනවා. ඒකෙන් අපිට අපිට දෙන බයක් විතරයි. ගරු ස්වාමින් වහන්ස සමාධියේදී බොහෝ විට පාවෙවි සිටිනා බවක් දැනේ. වේලාවකට වේගයෙන් පාවීගෙන යයි. මෙය බාධාවක්ද පහදා දෙනමෙන් අයදි සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි. ආ දුසා දුසා. ඉතින් මේ පාවෙනකොට සතිය පිටවන්න පුළුවන් නම් බාධාවක් නැහැ. පාවීම නිසා බයක් ඇති වෙලා, චකිත වෙලා, කෝල වෙලා සත්‍ය කැඩෙනවා නම් බාධා. ඒ නිසා වෙන කාගෙවත් අහන දෙයක් නැහැ. Taman දැනගන්න තියෙන්නේ මේ සමාධියක් නෙවෙයි, ප්‍රඥාවක් නෙවෙයි, සද්ධාවක් නෙවෙයි, වීර්යයක් නෙවෙයි. මේ වගේ වේගෙන් පාවෙලා යනකොට Taman දන්නවනේ well and good. එච්චර. හැම වෙලාවෙදීම බලන්න මේ කටයුත්තේදී තීටි මට අම්මා මලා සතිය පිටවන්න පුළුවන්. ඊට ගිනි ගත්තා සතිය පිටවන්න පුළුවන්. මගේ ඊස ගිනි ගත්තා සතිය පිටවන්න පුළුවන්. ඇඳුම් සේටම ගලවලා ගියා සතිය පිටවන්න පුළුවන්. එහෙනම් දිනු. එහෙනම් කොතන ගියද දිනු. ඉතින් මෙතන සැකයක් තියෙනවා මේ මොන දේ සද්ධාහට සම්මිය සාපේක්ෂවද මේ කතා කරන්නේ වීදයට සාපේක්ෂව සතියට සාපේක්ෂව සමාධියට සාපේක්ෂව ප්‍රඥාවට සාපේක්ෂව සතියට සාපේක්ෂ නෙවෙයි නම් අපි අනුගෙන් ගන්නවා ඒ තාක්කල් සෙකන්ඩරි සතියට සාපේක්ෂව ටයිම් වහන්න දෙයක් නෑ. මේ තක්ක මොක්ක වෙදි මට 100 තියෙනවනම් මට ලකුණු ලැබිලා තියෙන්නේ බය වෙන්න දෙයක් නෑ. 100 නෑනේ. අනිත් දවස් උත්සාහ කරන්න ඒ තනමාරු වෙද්දි 100 පවත් ගන්න. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා තියෙන අභ්‍යාසයක් තියෙනවා. මේව ඇවිල්ලා මට අභියෝග කරાવી කරද්දි කොයි දේ අභියෝග කරා සතියපත් ගන්න පුළුවන් නම් අපි කමටහන තේරුම් ගන්න තියෙනවා අපි දන්නවා මානසික කාර්යපත් ගන්න මොකටද කියලා ගරු ස්වාමින් වහන්සේ පරයන්කයට පෙර සෑම විටම පැයකට ආසන්න කාලයක් වැලිමලුවේ හෝ මැට් එකේ සක්මන් කරමි. පරයන්කයට පහසුවෙන් ඉඳගෙන මම දැන් මෙතන ලෙස සිත ශරීරයටගෙන සුදු වේලාවකින් ආස්වාස ප්‍රස්වාස ලෙස වෙන්කර බැලීමකින් තොරවම ශරීරයේ ආස්වාස ප්‍රස්වාස සමරස වන මට්ටමට යයි. කයට පහසුවක් දැනේ. මේ ආකාරයෙන් මූල කර්මස්ථානයේ සිත රඳවාගෙන සිටින විට සුළු වේලාවකට සිත අරමුණෙන් බැහැරව ගොස් නැවත පැමිණෙන බව හැඟේ. සතිය කැඩෙන්නේ නැත. මෙසේ විනාඩි 25ක් පමණ ගතවන විට පාදවල සහ කොන්දේ තදබල වේදනාවක් මතුවී තවදුරටත් පරයන්කයෙන් සිටිය නොහැකි තත්වයකට පත්වේ. පසුගිය දින 4 3දී පසුගිය දින 3 4 දී පරයන්කය සියල්ලේම මේ తත්වය ඇතිවිය. එහෙත් ඊයේ සහ අද උදෑසන පරයන්කවලදී ඉහත තදබල වේදනාව පැමිණෙද්දී මූල කර්මස්ථානයම සිත යොදාගෙන සිටියෙමි. මෙහිදී තදබල වේදනාව පසුබිමින් නැගුණද මූල කර්මස්ථානයට හිත යෙදීම තුලින් වේදනාව හරහා ගියා වැනි හැඟීමක් ඇති වුණි. ඉන්පසු විනාඩි 40ක් පමණ පරයන්කේ ගත කිරීමට හැකි වුණේ. ගරුතර ස්වාමින් වහන්ස මෙම தত্ত্বය පහදා දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටිමි. අහගෙන ඉනකොට තේරෙන්නේ පහදන දෙයක් නෑ. ඉතින් ඔබ තමයි කරන්න තියෙන්නේ. මත එක උපක්‍රමයක් කියන්න පුළුවන් නැත්තම්. ඒක ෂෝට් කට් එකක් කියලා දෙන්නවා. වාඩිලා ආනාපානටවත් හිත දාන්න එපා. ඉන්න තැනට කියන ඕක නිවන කියලා ගන්න. ඉවරයි. ඊට පස්සේ ආනාපාන හොයන්නත් එපා. සමරස කරන්නත් එපා. වේදනා තීතිත් බලන්න මම ඉන්නවා තේරෙනවා. සද්ද හිතිත් බලන්න මම ඉන්නවා තේරෙනවා. ගිය ගමන්ම යන්නේ රූප කර්මස්ථානයක ආධාරයෙන් නෙවෙයි මේ මම දැන් මෙතන ඉන්නවා කියන රූප කර්මස්ථාන නෑ කියන්න බෑ ඒකේ ඊට පස්සේ ඕනේ නෑ ආනපන පිටිපස්සෙන් අත්තල් හොයන්න ඕනේ නෑ හැරමිටික යන්න ඕනේ නෑ ගිය ගාම එතෙන් යන්න පුළුවන් නම් ඒක දිගේම යන එකයි තියෙන්නේ ඒතකොට තේරෙන පටන් අරගනි එච්චර පෙට්‍රල් වියදම් කරන්න දෙයක් නෑ ඉඳගත්කමම තමයි තේරෙනවා බොහොම සමතුලිත වෙනවා මොන විදිහකට දාන්න එපා මේ ආසස් ප්‍රසස් හොයන්න යන්න බෑ. මේක ආධුනිකයට කරන්න බෑ. ඒක ඒකට ආධුනිකව පටන් අරගත්තොත් මේ ඇවිද ගන්න බැරි මිනිහත් හැරමිටි බිම තියලා කරන්න බෑ. මෙතෙන්දි දෙන්න පුළුවන් ෂෝට් කට් එකක්. වාඩි වෙලා බලන්න. වාඩි වෙන්නේ අනිසලම තමන්න තේරෙනවා දැන් හිත එකතු වෙලා තියෙන කියලා වාඩි වෙලා බලන්න කිසිම කමටහනක් නැහැ. ඉඳගත්ත ගමන්ම කෙලින්ම යනවා ඒ මම මැරිලා නැහැ. මම ඩින්ද කියලා නැහැ. ක්ලාන්ත වෙලා නැති වේදන ඇවිල්ලයි ආනපන ඇවිල්ලයි සද්ද ඇවිල්ලයි කොයි එක ඇවිල්ලා ගියත් අර මේක තියෙන තාක්කල් මල් මාලයක් මලක් මලක් ඌලට අමුණනවා වගේ එනේ නේ කමුණගෙන අමුණගෙන යනවා ඉදිකට යනවා අර කහරා ඉදිකට කියන්නේ වර්තමාන මොහොත ඒක මලට වැඩිය ශක්තිමත් නිසා එනේන මල අමුණන එකයි තියෙන්නේ සද්දයක් ආව සද්දය අමුණනවා හිතවිල්ලක් ආව හිතවිල්ල අමුණනවා වේදනාවක් ආව වේදනාව අමුණනවා ආස්වාසය ආව ආස්වාසය අමුණනවා ප්‍රසආසය ආව ප්‍රසආසය අමුණනවා සක්මනේ නම් වම දකුණ මුදනවා. ගොතාන ගොතාන යන එකයිදී. ඒක බොහොම කෙටි ක්‍රමයක්. විශ්වාසයෙන් කරනවා නම් කිසිම කර්මස්ථානයක ආධාර නැතුව කෙලිම ගොඩ එන්න පුළුවන් ක්‍රමයක්. නමෝ බුද්ධාය ආනාපාන සති භාවනාවේ ශුන්්‍යතා తত্ত্বය තුල භාවනා කරගෙන යමි. මුලින් සංස්කාර මතුවී එය ගෙවී යත්ම නොඑක් ආකාරයේ මිනිස් රූප වරහන් ඇතුලේ තියෙනවා කවදාවත් නොදුටු මොහොතක් මොහොතක් පාසා මතුවන්නට විය. ඒ සෑම විටම සිත මුල් කර්මස්ථානයෙන් ඉවත් වන්නට විය. ඒ වහාම නැවතත් සිත මූල කර්මස්ථානයට පැමිණෙන විට කයෙහි වේගවත් ගැස්මක් ඉදිරියට තල්ලු වෙනවා වගේ ඇතිවිය. මුල් අවස්ථාවේ පරයන්කේ එය ඊතා වේගවත් සෑහෙන වේලාවක් දරා සිටියෙමි. වේගවත්ව සෑහෙන වේලාවක් දරා සිටියෙමි. පසුව එහි වේගය අඩු වී නැවතත් සිත මුල් අවස්ථාවට හිස් තැනම නැවතුණි. එවිට එම හිස් අවකාශය තුල රැඳී සිටීමට අපහසු තරමට මූසල පාළු බවක් දැනුනි. පරයන්ක දෙක තුනක්ම එසේ රැඳී සිටියෙමි. බොහෝ අවස්ථාවල හිත හිස් බවක් මතකයේ කිසිම දෙයක් නැති බවක් දැනුනි. භාවනාවේ සිත තැම්පත් වූ විට කාලය ගැන අවබෝධයක් නැත. සිතේ සියල්ල මැකී ඉරේස්ඩ් ගොස් වාගේ දැනුනි. දැන් භාවනා කරන විටක සිතේ සමාධිය අඩුවීම වටහා ගත හැක. සමහර විට සතිය අඩු වුවත් සමාධිය හොඳින් ඇති බවක් වැටහේ. එසේම සිතේ ශ්‍රද්ධාව අඩු වී තිබුණි. ගරු ස්වාමින් වහන්සේ මෙවැනි අවස්ථාවක භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් දීපා නැමද පතමි. මේ තරම් දුරට මඟ පෙන්වීම ගැන ඔබ වහන්සේට ඒ පින් අනුමෝදන් වේවා. ඔබ වහන්සේ නිරෝගී සුව හා දීර්ඝායුෂ ලබත්වා. නමෝ බුද්ධාය කියන තමයි කියන්නේ වෙන කියන දෙයක් නැත්තේ නෑ. බුදුහාමුදුරෝ කියන දේ වුණා වැඩේ හරි. ඉතින් මේකෙදි කියන්න තියෙන්නේ අ පොට්ටපාද සූත්‍රයේදී හැම සුකුම සංඥාවක් විස්තර කරලා දෙනකොටම සරුවචනය සඳහන් කරලා තියෙනවා ඒ සුක්ම සංඥාව ඉන්නකොට ඒක දුකක් වගේ තේරෙනවා කියනවා. අන ප්‍රථම ධානයේ ගිය ගමන්ම ප්‍රථම ධානයේ හරි සිලිලාදයක්. මම පැයක් විතර ඉන්නකොට ඒකේ පාවින එක අර බරන පුදු විදම පව් පව් වෙනකොට වැඩි කොව් කොව් වෙනවා කියලා කතාවක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ධානයේ ගියකම අම්මා මොනවද ස්වර්ගෙම තමයි. ඒක ටිකක් කියලා ඉන්නකොට ඒකත් එපායි. ඊට පස්සේ එකින් එක එකින් ඥාන පෙනව පටන් ගන්නකොට අපි පළවෙනි පන්තිය සමත් වෙලා දෙවෙනි පන්තිය ගිය දවසේ ඒක මහා ලොකු දෙයක් වුණාට දෙවෙනි පන්තියෙන් තුන්වෙනි පන්තියට ගියාට පස්සේ අයියෝ දෙකේ පන්තිය මොකද්ද කියලා හිතෙනවනේ. ඒ වගේ තමයි හැම එකක්ම දුකක්. මේ සියුම් එකක්. මේ ਸਰවඥාන්සේකදී පැහැදිලිව කියන මහන්නේ මේක උඹ කියන විදිහට දුකක් තමයි. මේක මුස්පේන්තු තමයි. මේක කාලකන්ණි තමයි. නමුත් ඔක සතිය කියලා බාරගන්න. ඔක සම්පජඤ්ඤය කියලා බාරගන්න. ඔක ප්‍රමෝදය කියලා බාරගන්න. ඔක සුඛය කියලා බාරගන්න. ඔක පස්සද්ධිය කියලා බාරගනි. ඔයද කෙලෙස් නැති නිසා. මොකද්ද මේක ශික්ෂාවකින් ගත්ත නිසා ඉච්චරයි. මේක අහම්බෙන් හම්බෙච්ච ගන්න මේක ශික්ෂාවෙන් ගත්තේ. මේක කෙලෙස් නෑ. ඒ නිසා අර පරණ වචන පැත්තක දාලා අලුත් වචන දාපන්. රංගකද නාට්‍යයේ මේ ඒ ගේට්ටුවේ මුරකාරයා රාජ්‍ය සභාවට යන ගේට්ටුවේ මොර කාර්ය ළඟට එන මිනිස්සෙක් කියනවා මේ වෙලාව යන්න බෑ. මම තමයි මෙතන ගේට්ටුවේ ඉන්නේ. ඉතින් අර මිනිස්සු යාප් වෙලා ගිනාට කියනවා මට ගතම් එකක් දීපන්. මමට යන්න දෙන්නා කියලා. ඊට පස්සේ අර මිනිස්සු ආනවා තමුසෙට මේ කියන්නේ මට යන්න අල්ලසදින්. උකට ওই වචනේ පාවිච්චි කරන්න එපා යකෝ. උකට චොක්ලට් කියලා කියපන්කෝ. අල්ලස කියන්න එපා. උකට අයිස්ක්‍රීම් කියපන්. ලස්සන වචනේ. ඒ වචනේ කියන්න එපා. බඩු දීපන්. සල්ලි දීපන් වෙන වචනයක් දාපන්. එච්චරයි. ඔබ කොයිට වැඩි දුක් අපි විඳලා තියෙනවා. ඔයිට වැඩි මුස්පේන්තුකම් අපි අහා කියලා තියෙනවා. දැන් මේ ශික්ෂාව කියන්නේ කරන් තියෙන මේ කෙලෙස් නැහැ. නැත්නම් කෙලෙස් අඩුයි. ඉතින් මේක නෙවෙයි නම් ඉල්ලන්නේ බුදුහාමුදුරු ඉල්ලන දේ නෙවෙයි ඔය හම්බෙලා තියෙන්නේ. ඒක නිසා බුදුජානක කියන මෙතෙන් යන උඩ පුස්පේන්දු ගතියක් තියෙනවා. කම්මැලි ගතියක් තියෙනවා. මේ හොඳට බලපන් මෙතන කෙලෙස් අඩුයි. තණ්හා මාන දිටි නැහැ. නුරුස්නා ගතිය තියෙනවා. ඒක ද්වේෂයක් තමයි. නමුත් ඔය මෙතෙන්ට ගියේ අහම්බෙන් නෙවෙයි. අම්මා අප්පා දීපු බෝධලෙන් නෙවෙයි. මේ ශික්ෂා මෙන්න මේ කාරණා දෙක බලලා මේ මුස්පේන්තුකම කෙලෙස් නැති නිසා ශික්ෂාවකින් ගත සංකට සතිය කියාපං. සම්පජඤ්ඤේ කියාපං. ප්‍රමෝදේ කියාපං. සුඛේ කියාපං. පස්සද්ධිය කියාපං. සමාධිය කියාපං. කවුරුත් නෑ අපට විරුද්ධ වෙන්න. ඊට පස්සේ පුළුවන් තරම් ඕකේ හිටපන් විවේකීව. ඒකට ගැළපෙන ජීවිතයක හිටපො. ඉතින් දැන් මේ උපයාගත්ත දේ පුරු කරගන්න එක, අශී කරගන්න එක, සිද්ධි කරගන්න එක තමයි ඒ කෙනාට කරන්න තියෙන වැඩි. ඒක අහන්න කෙනෙක් නැහැ. මොකද අනිත් ඔක්කොටම ඔයලා දෙන්නේ සිල්ලාර. අනිත් උඩ දෙන්නේ සෙනග. අනිත් උඩ දෙන්නේ පාටි. අනිත් උඩ වල දෙන්නේ ලාභ සත්කාර. මේකේ මොකක්වත් නැහැ. නිසා ලෞකික පැත්තෙන් බලනකොට කාලකන්ණි ගතිය, මුස්පේන්තු ගතියක් පේනවා. නමුත් ගමන්ට විවේකයේ ස්ථිරයි. උදකලාව ස්ථිරයි. තනිපංගලම ස්ථිරයි. පිරිච්ච ගතිය ස්ථිරයි. ඒක බුදුහාමුදුර තමයි මේ වචන දෙන්නේ. නැත්තම් අපිට දෙන්නේ අයියෝ මෙච්චර මහන්සිලා තනි වුණා කොටු වුණා කියලා තමයි. මේ විදිහට ලෝකෙ දිහා බලනවා නම් මරණයට බය වෙන්න මොකක්වත් දෙයක් නැහැ. මායя දැක්කයි කියලා ප්‍රශ්නකුත් නැහැ. දකින්නත් බෑ. ඒ නිසා මේක නැවත නැවතත් සර්වචන් වහන්සේගේ උපදේශ අනුව මේක මුස්පීන්තු ගතියක් නැත්නම් සාරිපුත්‍ර සාන්ද කියන්නේ තවන පෙළන ගති තියෙනවා කියන එක. ඒක මේ ගින්නේලා තවනවා වගේ. පෙළන ගතියක් තියෙනවා. මේ තමයි දුක්ඛ සත්‍ය. ආර්ය දුක්ඛ සත්‍ය කියන්නේ ඕකට. ඕකට යන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. දැන් ඇවිල්ලා තියෙනවා. ඔය සත්‍යයෙන් බාරගනින්. ඊට පස්සේ ආය යන්නේ මේක මකන්න යන්නෙත් නෑ. මේකෙන් තොර දෙයක් හිතන්න යන්නෙත් නෑ. මේක නිතර ඇසුරු කරනකොට බුලත් ටිකක් අකා ඉන්නකොට බුලත්තර කිරි රහ වෙනවා වගේ. ඕක පුරුදු වුණාට පස්සේ නොමිලීලාද මේ සතුටේ ජීවත් වෙන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආස්වාස ප්‍රස්වාස තුලින් පටිච්ච සමුප්පාදය දකිනායුරු පහදා දෙන මෙන් ගෞරවයෙන් අයද සිටිමි. මෙතනේ මේ මේ මොකද්ද මේ මොග රාජ සූත්‍රයක් කියලා දුන්නා හොඳයි කියලා කියනවා. ඒ නිසා මම කියනවා කර්මා කළෝ පසු බණ ටික අපව ආන්නේ. එතකොට ඔක්කොම ඕකේ තියෙනවා. ඔක තේරුම් නැත්නම් නැවත අහන්න. අනකොට මේ එකක් නිසා එකක් පහළ වෙන හැටි තියෙනවා. ඒක නිසා මේකට මේ වෙලාවේ ගන්න ගියොත් මේ කමඨාන් සුද්ධ කිරීමකට එන්නේ. මේක සුද්ධ මූල ධර්ම. අපි මේවා ප්‍රතිපත්ති වශයෙන් කමඨාන් සුද්ධ කිරීමට ගන්නෑ. ඒකට මම කියන සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් මේකට මේ මේ මන ටික නැවත නැවත අහන්න මේක නිසා මේක වෙනවා කියන එක එතකොට තේරෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේ ධර්මය පැහැදිලි කර දෙන අවස්ථාවේදී ඇතුළත කතාව පිළිබඳ මතක් කිරීමක් කළා. ඒ පිළිබඳව තව දුරටත් පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳ යයි සිතේ. එවැනි ඇතුළත කතාවක් සිදුවන්නේ නම් භාවනාව වැඩෙන්නේ නැත යයි සිතෙනවා. එම එම කතාවේ අවසානයක් සිදු කරන්නේ කොහොමද කියා තේරුම් කර දෙන මෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දිගාසිරි පතමි. මාත් සාදු කියනවා. කෙසේ නමුත් මේක මොන අරමුණේ ඉන්නකොට පර්යංකේදී ආහනබානි ඉන්නකොටද මේක වෙන්නේ සක්මනේදී කියන මොනවාක් අන්න නිකන් ජෙනරල් ක්වෙස්චන්ස්. මේක කොහොම වැඩද මුල් ධර්ම වල. ස්වාමීන් වහන්සේ මම පරියන්කෙන් දැන් මට ආනාපාන ප්‍රකරද්දී මට මෙන්න මේක එනවයි කියලා කියනවනම් මට කියන්න වචන තියෙනවා මට කියලා දෙන්න පුළුවන්. නැත්නම් සක්මන් කරනකොට දෙන්නේ නැත්නම් එදිනදා වැඩ කරනකොට දෙන්නේ කියලා කියන්නේ නැතුව මේවා නිකන් කමඨාන් සුද්ධ කියලා නෙවෙයි මට වල්පල් කතා කියලා මම කියන්නේ. කමඨාන් සුද්ධ කරන කරුණාකර මට පසුබිම දෙන්න. මම මේ කොයි වෙලාවෙ මට කොහොම වෙච්ච එකක්ද කියලා එහෙම නැත්නම් මේ නඩුවක් අහන වෙලාවේදී විවස්ත සම්පාදනයක් නෙමෙයි කරන්නේ. සදන ලද විවස්තාවට අනුව නඩුව අහන විවස්ත සම්පාදනය වෙනම කතාවක්. ඒ නිසා මේව කතා කරන වෙලාවක් නෙමෙයි කමඨාන් සුද්ධ කරන නිසා ඒ ප්‍රශ්න කරුට අවශ්‍ය නම් මට කියන්න මොකද්ද කරන අරමුණ පරියන්කයක්ද ධක්මනක්ද ඉදිනදා වැඩවලද මොකද උනේ කියලා එහෙමනම් මම ඒ ප්‍රශ්නේ බාර ගන්න නැත්නම් නිකන් මූලධර්ම ප්‍රශ්නයක් කියලා මම නඩු විශ් කළා දාන ප්‍රශ්න පැත්තකට දාන ගරු ස්වාමින් වහන්සේ මා ආනාපාන සතියේ සිත පිහිටුවාගෙන යන අතරමඟදී මට උදරයේ පිම්බීම හැකිලිම වඩා ප්‍රකට වන අවස්ථා ඇතිවේ. මෙය භාවනාවේ දෝෂයක් දැයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. මේකෙදිත් කියන්න තියෙන අර එක ප්‍රශ්නෙදිත් වගේ ඒතිෙදි සත්‍ය පාත් ගන්න පුළුවන් නම් දැන් අපි ආනපන කරනකොට සද්දයක් වෙනවා ප්‍රකටව ඇහෙනවා දෝෂයක්ද තමයි තීන්දුව කරගන්න භාවනා කරගෙන ඉන්නකොට වේදනාවක් එනවා වේදනාව කියලා කියන්නේ ශරීරේ වෙන තැනක වෙන ඉතින් බිම්බි බහැකිලිමත් වෙන එකක් තමයි ඉතින් මේක දෝෂයක්ද එහෙම නැත්නම් මේක දෙකදී කළ යුත්තේ මොකද්ද කියලා අහන්න කරණ තියෙන්නේ මේ කවුරු ඇවිල්ලා Tamanට උලීලි කම්පෑවත් සත්‍ය පාත් ගන්න පුළුවන් නම් අපි මේ අභියෝගතා පරීක්ෂණයෙන් සමාන. එතකොට මට මේ භාවනා කරන නිසා මේක එන්න එපා. මේක වෙන්න බෑ. මේ ඒක කියන්න පටන් අරගත්තොත් අපි මේ ප්‍රශ්න පත්‍ර හදන එක්කනට කියන ප්‍රශ්න පත්‍ර හදන හැටි විභාගෙට ගිහිල්ලා ලියනවා වෙනවා. උඹට තියෙන්නේ දීපු ප්‍රශ්නවලට උත්තර දෙන එක විතරයි. ප්‍රශ්න කරුට ප්‍රශ්න හදන හැටි අහන්න අපේක්ෂකයට අයිතියක් නැහැ. මේ භාවනා ජීවිතය හවල් දෙ වෙන්න බෑ කියලා මොකක්වත් නැහැ. ඒක හේතුඵල ධර්ම වෙයි Tamanne බලන්න තියෙන්නේ ආනපාන බලවන්නේ දැඩි පිම්බි වැකිලින් මත වෙනවා දෙකම තීජ සතිය කොහොමද ආනපාන විතරක් තීජ සතිය කොහොමද පිම්බි වැකිලි විතරක් තියෙනකොට සතිය කොහොමද කියලා විස්තර වෙනවනම් ඒකේ උත්තරේ තියෙනවා එහෙම නැත්නම් පිම්බි වැකිලිම සද්දයක් වේදනාවක් හිතවිල්ලක් විදිහට සලකලා ඒව එකක් ආවම කොහොමද කටයුතු කරන්නේ කියන විදිහට මේකටත් කටයුතු කළොත් තමයි තේරෙයි ප්‍රශ්න ආවට අභියෝගතා ප්‍රශ්න ආවට ඒක සමත් වුණාට පස්සේ තිබුණට වැඩි සතුටක් ඇති වෙනවා අදාළ තොරතුරු නැති නිසා මට මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න විදියක් නැහැ ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර අට්ටක සංඥාව වඩමින් සිටි මම මීට කාලයකදී මගේ ඇටසැකිල්ල හිස් කබලේ සිට පෙනෙන්නට පටන් ගති. දත් සහ හකු ආදිය පෙනීගෙන යන විට ඊළඟට කුමක් වේයයි සිත චංචල වුණා. ඒ අවස්ථාවේදී ඒ ගැන දැන ගැනීමට කමඨහන් ගුරුවරයෙකුවත් ළඟ නොසිටි නිසා භාවනාව අතහැර දැමුවෙමි. මගේ ප්‍රශ්නය වන්නේ දැන් මේ කරන ආනාපාන සති භාවනා වැඩපිළිවෙල යටතේ අට්ටක සංඥා භාවනාවක් තිබේද යන්නයි. අට්ටක සංඥාව වැඩිමෙන් ආනාපාන සති භාවනාවට අවහිරයක් වේද කියා පැහැදිලි කර දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ධර්මඥානය තව තවත් වැඩි වේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ තියෙන අට්ඨක නෙවෙයි අට්ඨික වෙන්න ඕනේ මම හිතන විදිහට. සමායන්සයන් අට්ඨික අට්ඨික සංඥා වෙන්න ඕනේ. ආනාපාන සතිය වැඩි වීමට අට්ඨික සංඥාව බාධාවත්ද කියලා ආර්ථික සංඥා වැඩිම ආනාපාන සතියට බාධාවත්ද කියලා මගෙන් අහනවා. මට කියන්න තියෙන්නේ අපි මේ ආනාපාන සතිය වඩානකොට ආර්ථික සංඥාව Tamanට බාධා කරනවා නම් මට කියන්න මං කියන්නේ. ආනාපානින්ද නැතුව ආර්ථිකයට හිත ඇදලා යනවනම් මට සාකච්ඡා කරන්න. දැන් ආර්ථික සංඥා ආනාපානට බාධාවත්ද කියලා කියන්නේ සම්පූර්ණ අනිත් පැත්ත සම්පූර්ණ අනිත් පැත්ත. මට දැනගන්න ඕනේ මෙහිදීපු ක්‍රමයේ ඇවිල්ලා ආනාපානය කරන යනකොට මේ කර්ම පලින් කරනද ආර්ථික සංඥාව බාධා කළාද වද කරන්න කොහොමද? අනේක තමන් වග වෙනවා. එහෙම නැතුව මට කියන්න බෑ. ආනබාහන්ට අර්ක බාධාවත්ද මේක බාධාවත්ද කියලා. ඒකට කිලෝරක් නැති ප්‍රශ්න ඉස්සලා කියනවා බිම්බි මැකිලින් බාධාවත්ද. දැන් අහනවා අට්ටික සංඥා බාධාවත්ද. මොකක්වත් බාධාවක් නැහැ. මේ ඉව තියේදී ආනබනේ කරන්න පුළුවන්. නැත්නම් අට්ටික සංඥාව බාධා කරනවද? එහෙම නැත්නම් මේ වෙලා තියෙන්නේ කලින් ගත් එකක් අරගෙන මේකත් එක්ක ගලපන්න වැරද්දක් නැහැ. මම ප්‍රශ්න ගොයි කියලා කිසිම දෝෂයක් නැත්තේ නෑ. මට දැනගන්න ඕනේ මේ ආනාපානය කරනකොට Tamanට අට්ටික සංඥාව ඇවිල්ලා Tamanගේ වැඩේට බාධා කරනවද? ඒකද ප්‍රශ්නේ. එහෙමනම් කොහොම මට සිද්ධියක් කියන්නේ? එතකොට මට පුළුවන් ඒ සිද්ධිය තොරතුරු අනුව මට තේරෙන දෙක විස්තර කරලා දෙන්න. එහෙම නැතුව මේ අපේ මූල කර්මත් අපේ මේ රිට්‍රීට් එකට අදාළ නැති ප්‍රශ්නයක් එක ගලපන්න ගියොත් ඉතින් අහගෙන ඉන්න ඔක්කොගේම අවධානය මම කොහටද ඇදගෙන යන්නේ. එතන මමයි වැරදිකාරයා. මම දැනගන්න ඕන අපි කඹේ ඇවිදින්නේ. ඔය හැම කෙනාටම උත්තර දීගෙන යන්න බෑ. අපි කරන්න තියෙන්නේ සතිය පිහිටවීම. අපි ආනාපානෙ තියාගත්තා. දර්ශනයක් විදියට වෙන වෙනත් එක ගලපන්න මට අවශ්‍ය නැහැ. Tamanda වෙච්ච දේ කිව්වොත් මම වග වෙන උත්තර දෙන්න. නැත්තම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමින් වහන්සේ මෙම වැඩමුළුවේ සෑම දිනකම පාහේ පැය 4කට වඩා වැඩි කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. පැය භාගයක් පමණ සක්මන් කරන විට එකවරම ශරීරය වෙන ගියර් එකකට වැටෙන්නා මෙන් දැනි යටිපතුල සහ පොළව අතර ස්පර්ශය ඉතා තීව්‍ර වේ. යටිපතුලේ වර්ගඵලය විශාල වී අලි කකුලක් වැනි විශාල ප්‍රදේශයකින් සියුම් සංවේදනා දැනෙන බව හැඟේ. ස්වාමින් වහන්සේ මෙම සංවේදනය විනාඩි 15ක් පමණ කාලයක් තිබී නැති වී යයි. මෙම తත්වය ඊළඟ සංවේදනා මට්ටමට දියුණු කරන්නේ කෙසේද? මම ඒ සඳහා පළමුව කරත්ත රෝදයක් ලෙසින් විලුඹ මැද සහ ඇඟිලි තුඩු වලට බර වැටෙන ආකාරයත් දෙවනුව ඔසවනවා තබනවා යන ආකාරයත් බැලීමට වෙන්වෙන් අවස්ථාවල උත්සාහ කළෙමි. එහෙත් ඒවා සාර්ථක වුණේ නැත. මේ සඳහා උපදෙසක් ලබා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. එතකොට අර හැපෙන පොළොවත් එක කෙටෙන හැපෙන ප්‍රදේශයේ ලොකු වෙන්න වගේ පොඩි වෙන්න වගේ එව නැත්නම් ධන හිසේ උකුලේ ඕන තැනකට මේක පැතිර යන්න පුළුවන් මේකට දෙන්න තියෙන ආරංසාකාරී පිළිවෙල තමයි වැල යන හැටියට මැත්ත ගහගෙන යන්නේ භාවනාව පෙන්නයි පෙන්නන්න ඕනේ මේක කරතරෝදක් වගේ බලනකොට එක රූපකයක් තව එක්කෙනෙක් කතා කරනකොට වතුර ඇතුලේ වතුර ඇතුලේ ඇවිදිනකොට වගේ බයිසිකල් එක පෙඩල් එක පාගනකොට වගේ ඉතින් එක එක රූපක තියෙනවා මේ විදිහට බලන්න යන්න එපා. යා පෙන්නයි Tamanට රූපකයක් මාර්ගයේ නිදර්ශනයක්. මම එක එක අණුගේ කියපුව බලන්න ගියොත් ඒක භාවනා සංකීර්ණ වෙන්න සහ හිත තත්ත්වගත වෙන්න හේතු වෙනවා. ඒ නිසා ඔය ගිය විදිහට දවස් දෙකක එක විදියක් පෙන්වන්නේ. එක එක පැතිකඩ පෙන්වනවා. මුණත් එක එක මුණත් වෙනවා. ඉතින් අර හිතේ තිබුණ දේවල් කරන්න යෑමෙන් වෙන්නේ අර ස්වභාවික විකසණය වෙන එක නතර නිසා ඉවසලා අද මෙහෙම දැක්ක හෙට තව එකක් වෙන්න. ඊගාදාට තව එකක් වෙන්නයි. ඒ එනේන දෙයට ඉඩ දෙන්න මිසක්කා ආවල් ක්‍රමයට කියලා මෙහෙවන්න හදනවා කියන එක මේ ලියන්න තියෙන මල්ල ඔබල බැලිලා. ඉදවන්න දුම් ගහලා අම්බ කණ්ඩ හදනවා. ඉදියට ඉදින්න දෙන්නේ නැතුව දුම් ගහලා ඉදවන එකත් සම්මත ක්‍රමයක් තමයි. ඕක කවදාකවත් දුම් ගහපු gediy ගහේ දුනා වගේ රස නැහැ. ඊළඟදී ඊමේල් එකක් මට එවලා තිබුණා. ගහේ ඉදිච්ච කෙසෙල් gediy තිත් වැටෙනවා. දුම් ගහපු කෙසෙල් gediy එක විදිහට ආයට කහපාට වෙනවා. ඒ තිත් වැටිච්ච කෙසෙල් gediy ගාවොත් කැන්සර් කැන්සර් සෛල කප නැති වෙනවා කියන්නේ. ඉදවලා කාපු එක එහෙම ගුණයක් පෙන්වන්නේ නැහැ. බඩ පිරණ එක වෙනවා. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේක ලැබෙනවා. නමුත් අර විෂ බීජ මේ කැන්සර් පිළිකාසයි ලංසන ගති වෙන්නේ. හිතලා ලියුප එකක්ද මන් දන්නේ නැහැ. මොකද ගහේ දිච්ච කෙසේකදී තමයි හොඳ. ගහේ බඩු කියලා කියන්නේ. රාබනකොට සීනි කරිජ්ජන් කියලා එක જાතියක් තියෙනවා. ගහේ බඩු කියලා જાතියක් තියෙනවා. ගහේ බඩු කොහොමද පිත් අමාරුවට හොඳයි. සීනිකරින්ජන් ගහගුවාම පිට අනිත් පැත්ත යනවා. පිත්තාසයයි අක්මාවයි පිටපොට යනවා. ඒ නිසා ස්වභාවයෙන් gediye ඉඳලා වැටෙන්නයි. ස්වභාවයෙන් යන්න අරින්න පොඩ්ඩක් ඉවසලා චබුරුමෙන් <clears throat> කියනවා ඉවසන්නා නිවන් දකි. ඒකෙ මිරිකලා අඹරලා දුම් ගහලා ගන්න ක්‍රම තමයි ගොඩක් තියෙන්නේ. නැට ගහේ බඩු ඔරිජිනල්. මේකට යන්න ආරින්න. ඔය යන්න පටන් ගන්න දින ඔගේ දිගට ඉන්න පටන් ගන්නවා. හිතලා දාන එකට වැඩිය, කෘත්‍රිම දෙයට වැඩිය ස්වභාවික දේ මේක කියලා නිම කරන්න බැරි. ස්වභාවික ගතියක්, ඍජු ගතියක්, සරල ගතියක්, තමන්ගේ ගතියක් එන්න පටන් ගන්න. ඒ නිසා ওই විදිහට මේ යන්න එතකොට පාර පෑදී කියලා මම හිතනවා. මම විශ්වාස කරනවා. ගරුතර ස්වාමින් වහන්සේ මම භාවනා කරන්නට පිවිසි දිනවල සිට ආනාපාන සති භාවනාව වඩන්නට වෙහෙස වුනේමි. එය ඊතරම් සාර්ථක වූයේ නැත. ආනාපාන සති භාවනාව වඩන්නට සිත නාසිකාග්‍රයේ රැඳෙව්වත් නොයෙකුත් ලාමක සිතවිලි නිසා සිත අරමුණෙන් ඉවතට එයි. නමුත් මෑතකදී සක්මනෙන් පසුව අඩුම තරමේ පැයක් විනාඩි 45ක පමණ කාලයක් ගත වූ පසු යන්තමට හුස්ම උඩට පහළට යනවා දැනි හිත සංසිඳෙයි. තවම හුස්මේ සිත උණුසුම චංචල ගති අත්විඳ නැත. සමහර අවස්ථාවල හුස්මේ දිග බව වැටහි. නාසිකාව පුරවා පහළට එන ගතිය දැනේ. මෙය තවදුරටත් මෙසේම කරගෙන යෑමෙන් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරගත හැකි වේද? තවද දිගු කාලයක් සිට මම චතුරාර්ය භාවනා වැඩිවීමට පුරුදු වී සිටිමි. විශේෂයෙන්ම මෛත්‍රිය හා දෙතිස් කුණපය වැඩුවෙමි. කලක් ගත වූ පසු ක්‍රමක්‍රමයෙන් ප්‍රිය ආහාර සෙවීම, රූපවාහිනී බැලීම්, ප්‍රවෘත්තිපත්තර බැලීම්, සින්දු ඇසීම්, විනෝද ගමන් යාම, යහළු මිතුරන් සමග කතා කිරීමද කුඩා දරුවෙකු වද සුරතල් කිරීමට තරම්වත් සිත ප්‍රිය නොකරයි. තවද නිවසේ භාවනා කරන සමහර අවස්ථාවල හිත ඉක්මනින්ම නොදෙනී යන අවස්ථාවලට ලක් වී ඇත. සමහර අවස්ථාවල පැය භාගයක් පමණ එය නිින්ද යාමක් නොවේ. හිත නොදැනී නිින්දකට පිවිසි ඇතිමෙන් හැඟේ. පසුව ශබ්දත් ඇසුනොත් හෝ ස්වභාවයෙන්ම හෝ නැවත හිත දැනේ. ආනාපාන සති භාවනාව දියුණු කර ගැනීම සඳහාත් යන මඟ නිවැරදි කර ගැනීම සඳහාත් උපදෙසක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමෙද ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් බව, නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. ඒ අහගෙන ඉන්නකොට පේන්නේ තියෙන්නේ මගේ ප්‍රකාශයේ තද බල විදිහට බලනකොට සමතේට බර චරිතයක්. يعني විපස්සනා පැත්තට යන්නේ ධාතු මනස්කාර දිහාට යන්නේ අරමුණ අපි කියන ආනපන ගත්තාම හුස්ම ගන්න බව දන්නවා හැපෙන තැන වැටෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස වෙනස වැටෙන්නේ නම් ආනපන ඉන්න පුළුවන්. ඔත ඒ වෙලාවේදී අරව හොයන්න ගත්තොත් කොතනද හැපෙන්නේ? මොකක්ද ආශාවසස වෙනස? සමත යෝගාවචරගේ සමතට එක බාධාවක්. ඒ නිසා යම් වෙලාවක හුස්ම ගන්නවා සත් එක නෙවෙයි ඉන්නේ. වේදනාවක නෙවෙයි ඉන්නේ. හිතවිල්ලක නෙවෙයි කියලා දන්නවනම් එච්චරයි. මේ ඒ හුස්මේ ධාතු මනසිකාර පැත්ත වෙනස්කම් හොයන්න යන්න යෑම මේ චරිතයට ගැලපෙන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා. කෙසේ නමුත් ඉස්සරහට යන ගතියක් පෙන්වනවා. ඉස්සරහට යන ගතියක් පෙන්වන නිසා චතුරාර්යක භාවනා කරන්න එන හිතවිලි ආනපානේ කරගෙන යන්න බැරි වෙනකොට Taman දෙට ගොඩක් ද්වේෂ හිතවිලි නම් පොඩ්ඩක් මෛත්‍රිය මෙනෙහි කරන්න ඕන නැත්නම් කරන්න ඕන. Taman දෙන්නේ ආශාව වැඩිකම නම් අසුබ සතිය මරණානුසතිය කරලා සම්බර කරන්න ඒකල බලන්න මම හොඳට සුවසේ වාඩි වෙලා ඉන්නකොට මගේ හිත සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි හුස්මේ තියෙන බව දන්නවනම් ඉන්හිහට මොකක් අපේක්ෂා කරන්න බෑ. ගාක් ඉස්සරහට ගියාට පස්සේ තේරෙයි. නමුත් මෙතන තියෙන සමතනුගහිතක් දෙන්න ඕනේ. සප්පාය කරුණු ටික දෙන්න ඕනේ. වැඩි කතා බතා නොකර නිසද්ද තැනක කුණෝතුන් සිල්ලුතුන් ඇසුරු කරමින් මම භාවනා කරමින් ගත කරන ජීවිතයේ ලොකු සතුටක් තියෙනවා යැත්තන්න. මොකද සමත චරිත මෙවුවා. ඒවා ආගමනුකූල පරිසරයේ ඉන්නකොට වැඩ පිරුණා වගේ දැනෙනවා. ඉතින් එයා දැනගන්න ඕන සමතනුගහිත කරන්න මේ යන විදිය හරි. මම මේ දෙන්න හදන්නේ මේ ඇහිච්ච වචන අනුව මට හිත විග්‍රහයක්. ඒකින ආනපානේ ආස්වාද ප්‍රසාද දෙක අතර වෙනස හොයන්න යන්න එපා. හැපෙන දේ බලන්න යන්න එපා. මම හුස්මේ ඉන්න බව දන්නවනම්, සද්දක වේදනාවක නොවන බව දන්නවනම් ඒක ලොකු ජාග්‍රහණයක් කරන ගියාම ඒක දිගේ අටමුණට සමීප වෙලා අරමුණට ගෙවැදීමක් අරමුණට බැස ගැනීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒක මේ සමතේ ආනික ක්‍රමයක්. මම අහගෙන ඉන්නකොට පේන්නේ එකයි. ඒකට පොඩ්ඩක් අනුග්‍රහ කරන්න. එතකොට පශ්චාත්තාප කරන්නේ නැතුව ඔය යන පාරම හරි කියලා හිතෙට යන එකයි කරන්න. ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔව් අපි විනාඩි 45කට වගේ කිට්ටු වාරයක් කරන් තියෙනවා. ඉතින් අතර වාරේ තව කාට හරි සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා කිවිතු කළ යුතුමක් තියෙනවා නම් අපට ආන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම මේ වෙලාවේ ආරාධනා කරනවා. ඉතින්ම ජීවිත කියන දයක් නැත්නම් අපි මේක කමඨාන් සුද්ධ කිරීමේ සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ අවසාන සතිವಾರි අවසානයේ කියලා මතක් කරමින් සියලු දිනාටම සුවපත් සියලු දිනාම තෙරුවන් සරණයි කියන ආශිර්වාදේ කරන්න මම කැමතියි. මේක නෙමෙයි දවසේ වැඩ පිළිවිල නිමාව කට්ටිය තුට්ටික කරගෙන යන්න අපි හෙට මේ කාලතර හැටියට එකට රැස් වෙනවා ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් ඒක අපේ මේ වැඩසටහන නිමාව සටහන් කරන අවස්ථාවක් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.